වට්ටිය පිළිගන්වන හැටියට සාදු සාදු අද දවසේදී සූත්‍ර දේශනාව සජීවී වැඩසටහනින් ඔබට හැකියාවක් තිබෙනවා සංයුක්ත නිකායේ සඳහන් වන්නා වූ පංචාල ඡණ්ඩ සූත්‍රය ආශ්‍රයෙන් කරන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න. ඉතින් මේ මතක් කිරීමත් සමගින් පින්වත්නි අපි හැමදෙනාම අද දවසේදී ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු.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 අද දවසේ බෞද්ධයා රූපවාහිනිය මගින් ඒ වගේම බෞද්ධයා රේඩිය එක මගින් විකාශනය කරන සජීවීව විකාශනය කරන මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි දායකත්වය දරමින් ලොවේ සිදු කරන්නට පුළුවන් අග්‍රම දාණය ශ්‍රේෂ්ඨම පරිත්‍යාගය උතුම් ධර්ම දාණය සිදු කරගනු ලබන්නේ දෙකටන කටුලන්ද අංක 226න් ඒ සහන නිවසේ පදිංචි සුනිල් රාජපක්ෂ මැතිතුමන් MDM කුසුමලතා මහත්මිය සහ ජනිත් චාමිකර රාජපක්ෂ පුතණුවන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින් ඉතින් ඒ හැමදෙනාම ඊටාම සතුටට ප්‍රීතියටපත් වෙන්නට ඕනේ ඔබ නිවසක ධර්මදේශනාවක් පැවැත්වීම සිදු කළා නම් එයිනුත් ධර්ම දානමය පින ලැබෙනවා. නමුත් මෙබඳු ආයතනයක් තුල ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් ඒ ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන පිරිස සියය දහස කියලාවත් අපිට සීමා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ලොව පුරාම වෙසෙන බෞද්ධ සදැහැතියන්ට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඒක නිසා විශාල පිරිසක් කුදෙසා ධර්ම ශ්‍රවණය කරන්නට සැලැස්වීම මහානීය වූ කුසලයක්. තථාගතයන් වහන්සේත් වදාලේ ලොවේ අග්‍රම දාණය උතුම්ම පරිත්‍යාගය දෙන්න පුළුවන් ඉහළම දෙය ධර්මය කියලා. ඉතින් ඔබ අද මෙතන වාඩි වෙලා ඉඳගෙන බුදුරජාණන් වහන්සේ විසින් අග්‍රදානය ලෙස වර්ණනා කළ ඒ උතුම් ධර්ම දානමය පිනයි මේ මොහොතේ මේ අවස්ථාවේ ජීවිතයට එකතු කරගන්නේ. අද ධර්ම දේශනාව සඳහා මාත්‍රුකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ තියෙන පංචාල ඡණ්ඩ කියන සූත්‍ර දේශනාව. මේ සංයුත්ත නිකායේ මුල ඉඳන් අනුපිළිවෙලින් සූත්‍ර දේශනා ටික තමයි මේ සූත්‍ර දේශනා ධර්ම දේශනා මාලාවේ මේ දිනවල දේශනා කරනු ලබන්නේ. ඉතින් අදට નિયમિતව තියෙන පංචාල ඡණ්ඩ සූත්‍රය. පංචාල ඡණ්ඩ කියලා කියන්නේ දිව්‍ය පුත්‍රයෙක්ගේ නමක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දෙව්ලොව සිටපු දිව්‍ය පුත්‍රයෙක්. එයාට තමයි මේ පංචාල ඡණ්ඩ කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමය කියන මහා විහාරස්ථානයේ වැඩ සිටින කාලේ මේ පංචාල ඡණ්ඩ කියන දිව්‍ය පුත්‍රයා තව දෙවිවරු විශාල පිරිසක් පිරිවරාගෙන ජේතවනාරාමයට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට බොහෝම ආදරයෙන් ගෞරවයෙන් වන්දනාමාන කරලා එකත් පස සිටියා. එකත් පස සිටි මේ පංචාල ඡණ්ඩ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාතාවක් කියනවා. ඒ කාලේ ගොඩක් දෙවිවරු උන්වහන්සේ හමු වෙන්නේ ගාතාවක් හදාගෙන. ඇවිල්ලා හිටන් උන්වහන්සේගේ ඉදිරියේ වන්දනාමාන කළ මේ ගාතාව ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් සමහරට මේ ගාතාවක් විදියට අහන්නේ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් ඇහුවොත් උන්වහන්සේ හරියට කටුවක් ඇනිච්ච කෙනෙක් කටුවකින්ම ඒක අයින් කරනවා වගේ ගාතාවෙන් අහන ප්‍රශ්නෙට ගාතාවෙන්ම පිළිතුරු දෙනවා. සමහර දෙවිවරු මේ ගාතාවක් විදිහට කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. එයාගේ අදහස විතරයි. උන්වහන්සේ ඊටාම හොඳින් අහගෙන ඉන්නවා ඒ දිව්‍ය පුත්‍රයෙක් තමන්ගේ අදහස ගාතාවකින් කියනකොට එහෙම අහගෙන ඉඳලා උන්වහන්සේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පිළිකුල් කරන්නේ නැහැ. පිළිකුල් කරන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව උන්වහන්සේ තමන් වහන්සේගේ අදහසත් අර දිව්‍ය පුත්‍රයා ඉදිරියේ ගාතාවක් විදිහට ප්‍රකාශ කරනවා. අපි බලමු පංචාල ඡන්ද ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මොකද්ද කිව්වේ කියලා. පංචාල ඡණ්ඩ මෙහිම කියනවා සම්බාදේවත ඕකාසං අවින්දි බූරි මේදසෝ යෝ ඥාන මබුදා බුද්ධෝ පතිලීන නිසඹෝ මුනි කියලා මේ පංචාල ඡණ්ඩ ප්‍රකාශ කරනවා එයා කියනවා ඊටාම සරලව කිව්වොත් මේ ලෝකයේ ඉන්නවා මානය දුරු කළ අය මානය කියලා කියන්නේ මම මගේ මම උසස් මම ඉගෙනගත්ත කෙනෙක් මේ විදිහට මානය කියන්නේ තමන් මැන ගන්නවා මේ මානය දුරු කරපු අය ඉන්නවා එයා කියන මේ මානය දුරු කරපු අය අතර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන අවබෝධ කළා කියලා පංචාල ඡණ්ඩදිව්‍ය පුත්‍රයා කියනවා. බලන්න කියපු ප්‍රකාශය මානය දුරු කරපු අය අතර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන අවබෝධ කළා. ධ්‍යාන කියන්නේ ප්‍රබල සමාධියක් හඳුන්වන වචනයක්. මේ ධ්‍යාන සමාධි උන්වහන්සේ අවබෝධ කළා. ඊට පස්සේ කියනවා සම්බාදේවත ඕකාසං අවින්දි බූදි බූරි මේධසෝ කියනවා බුදුරජාණන් වහන්සේ ගොඩාක් බාධා තිබුණා. ඒ බාධා තිබෙද්දි තමයි බාධා තියෙද්දි තමයි මේ ධ්‍යාන අවබෝධ කළේ කියලා මේ දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කළා. එච්චරයි යා කිව්වේ. එයා බුදුරජාණන් වහන්සේ ගැන එයා දන්න දෙයක් උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. එයා කියපු දේ කෙටියෙන්ම මතක් කළොත් කෙටියෙන්ම කිව්වොත් එයා කියන්නේ මානය දුරු කළ අය අතර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන අවබෝධ කළා. මහා ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ බාධා තිබියදී ධ්‍යාන අවබෝධ කරගත්තා. එච්චරයි කිව්වේ. උන්වහන්සේ මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අදහස ප්‍රකාශ කළා. ප්‍රශ්නයක් නෙවෙයි යැව්වේ. දිව්‍ය පුත්‍රයේ අදහසක් කියුවේ. උන්වහන්සේ තමන් වහන්සේගේ අදහසත් දිව්‍ය පුත්‍රයාට ප්‍රකාශ කරනවා. සම්බාදේවාපි වින්දන්ති ධම්මං නිබ්බානපත්තියා යේ සතින් පච්ච ලත්තුන්සු සම්මාතේසු සමාහිතා උන්වහන්සේ කියන සම්බාදේවත වින්දන්ති ධම්මං නිබ්බානපත්තිය කියන යම් කෙනෙක් නිවන් දකින්න ඕනි කියලා හිතාගෙන සිහිය උපදවා ගත්තොතින් කියන්නේ සිහිය පිහිටුවන්න ආරම්භ කළොතින් පටන් ගත්තොතින් අන්න යාට බාධා තිබුණත් ධ්‍යාන උපදවා ගන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ වදාලා. එයාලගේ හිතත් ඊටාම හොඳින් සමාහිත වෙලා කියලා උන්වහන්සේ දේශනා කළා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාට කියනවා බුද්ධ ශාසනේ පටන් ගත්ත දවසේ ඉඳන් අනාගතේ ශාසන අන්තරධානය වෙනකම්ම මේ බුද්ධ ශාසනයේ බිහි වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම මහා පුදුම වටින අවවාදයක් උන්වහන්සේ දෙනවා. මොකද්ද මේ දෙන අවවාදය? නිවන් දකින අදහසින් සිහිය පිහිටුවා ගත්තොත් ඒ කියන්නේ නිවන් දකින අදහසෙන් සිහිය පිහිටුවීම ආරම්භ කළොත් උන්වහන්සේ කියන සම්බා දේවාපි වින්දಂತಿ කොච්චර බාධා තිබ්බත් කොච්චර කරදර තිබුණත් එයාට සමාධියක් උපදවා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරනවා. නිවන් දකින අදහසින් සිහිය පිහිටුවා ගන්න සිහිය ඇති කරගන්න ශ්‍රාවකයට කොච්චර බාධාවක් තිබ්බත් කරදරයක් තිබ්බත් ඒ ඔක්කොම තියෙද්දී එයාට සමාධියක් ලබන්න පුළුවන් ධානයක් ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අපිට උතුම් පණිවිඩයක් දෙනවා අපිට සිහිපත් කරනවා අපේ හිත තුළ නිවන් දකින අදහස තියෙනවා නම් නිවන් දකින ප්‍රාර්ථනාව තියෙනවා නම් අපිට මේ සමත විදර්ශනා තුල සිහිය පිහිටුවන්න පුළුවන් නම් අපිටත් පුළුවන් සමාධියක් ලබන්න කියලා උන්වහන්සේ අපිට කියනවා. බලන්න මේක අහන ශ්‍රාවකයාගේ හිත කොච්චර වීරයවන්ත වෙන්න ඕනිද කියලා ශාස්ත්‍රෝන් වහන්සේ ශ්‍රාවකයාට කියනවා නම් ඔබ නිවන් දකින අදහසින් සිහිය පිහිටවන්න ඔබට පුළුවනි සමාධියක් ඇති කරගන්න කියලා අපිට තව කිනම් කතාවක්ද මේ බුදුරජාණන් වහන්සේ මගේම විමුක්තිදායක ආනන් වහන්සේ මට එහෙම කියනවා නම් මම මොකටද තවත් ප්‍රමාද වෙන්නේ ඒක ගැන අපි කල්පනා කරන්න හිතනද මේ කාලය ඇවිල්ලා ඉතින් අපි ඒක නිසා බලමු මේ සූත්‍රයේ ගැඹුරු ලොකු විස්තරයක් නැහෙනේ අපි බලමු නිවන් දකින අදහසින් සිහිය පිහිටුවාගෙන අපේ ජීවිතය තුළ සමාධියක් උපදවා ගන්නේ කොහොමද කියලා අපි ඊළඟට කල්පනා කරලා බලමු. නිවන් දකින අදහසින් සිහිය පිහිටුවාගෙන සමාධියක් උපදවා ගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි යම්කිසි සමාධියක් ලබන්න හිතේ තැම්පත් බවක් ලබන්න යම් කෙනෙක් කැමති නම් එයා කළ යුතු භාවනාවක් තියෙනවා සමත භාවනා කියලා. හැබැයි Tamanට හිතිච්ච පමණින්ම සමතයක් වඩන්න ඕනි කියලා හිතිච්ච දවසේ ඉඳන්ම එකපාරටමත් මේ සමතය වඩන්නට පුළුවන් කමක් නැහැ. ඉස්සලාම ඒකට කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලේ පළමු වන එක තමයි සිල්වත් වීම. ඒ කියන්නේ පන්සිල් සමාදන් වෙලා Taman සිල්වත් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. සීලේ අඩුපාඩු තිබුණොතින් අර භාවනා කළාට හිත සමාධිගත වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද තෙරුන් වහන්සේ ඇහුව දවසක් භාග්‍යවතුන් වහන්සේ මොකටද සීලය තියෙන්නේ කියලා. උන්වහන්සේ කිව්ව ආනන්දය සමාධිය පිණිසයි කියලා. මොකද සිල්වත් නැති කෙනාට සමත භාවනා කළාට හිතේ සමාධියක් උපදවා ගන්න බෑ. හිත තැම්පත් කරගන්න බෑ. ඒක නිසා සිල්වත් බව තමන්ගේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕනේ. භාවනා කරන්න පෙර පන්සිල් සමාදන් වෙන්න ඕනේ. පන්සිල් සමාදන් වුණාට විතරක් මදි. උන්වහන්සේම අපිට කියලා දෙනවා කරන්න ඕනි මොකද්ද කියලා සමාදාය සික්ඛති සික්ඛාපදේසු සමාදාය මුලින්ම සමාදන් වෙන්න ඕනේ ඊට පස්සේ සෙක්කති හික්මෙන්නට ඕනි කුමක් තුලද සික්ඛාපදේසු ශික්ෂාපද තුල බලන්න උන්වහන්සේ අපිට උගන්වපු හැටි අපි ඉගෙන ගත්තේ සමාදන් වෙන්න ඕනි කියන ටික විතරයි සෙක්කත සික්ඛාපදේසු හික්මෙන්න ඕනි ශික්ෂාපද තුල ඒක අපි අපේ හිතට ගත්තේ නෑ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත්තේ නෑ ඒක නිසා අපිට ඒ ශික්ෂාපද සමහර විට රැකගන්න බැරි වෙලා ගිහිල්ලා කොච්චර අවාසනාවක්ද ඒක නිසා සීලය සමාදන් වෙන්න ඕනි ඊළඟ ශික්ෂාපද තුල හික්මෙන්නට ඕනි අන්නේ මේ හික්මෙමින් තමයි සිල්වත් වෙමින් තමයි මේ භාවනා කිරීම කියන එක ආරම්භ කරන්නට ඕනේ ඊළඟට භාවනා කරන කෙනෙක් දත යුතු තව ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි භාවනා කරන්නට පෙර අපි කර කළ යුතු වැඩ කොටසක් තියෙනවා. මේක බුද්ධ ශාසනය හඳුන්වනවා పూర్ව කෘත්‍ය කියලා. పూర్ව කෘත්‍ය. මුලින් කළ යුතු වැඩ කටයුතු ටික කියන එකයි. ඒකේ තියෙනවා මුලින්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට වන්දනාමාන කරන්න ඕනේ. ඊට පස්සේ තෙරුවන්ට ජීවිතය පූජා කරන්නට ඕනේ. මොකටද මේ ජීවිතේ පූජා කරන්නේ? ලොකු අර්ථයක් පිණිස ජීවිතේ පූජා කරන්නේ. එක මිනිස්සෙක් ඉන්නවා. එයාට ගොඩාක් වටින රෙද්දක් තියෙනවා. පුදුම විදිහට මෙයා මේක පරිස්සම් කරන්නේ. ඒකේ කුණු ගෑවෙන්න, දූවිලි ගෑවෙන්න, සතෙකුට ඒකට විදින්න ඉඩ දෙන්නේ නැහැ. එයා මේ වටිනා රෙද්ද අරගෙන ගිහිල්ලා මහා සංඝරත්නයට ආදරෙන් ගෞරවයෙන් මේ රෙදි කඩ පූජ කරනවා. උන්වහන්සලා මේ රෙදි කඩ බිම එලනවා. පොළොව එලලා මේකේ හතර කොනට කූඤ්ඤ හතරක් ගහනවා. එහෙට මෙහෙට යනවට පොළොවේ තියලා. උන්වහන්සලා ඊට පස්සේ කළු නූල් ගහනවා දැලි නූල් ගහනවා අර කඳන් ඉරන්ඩ නූල් ගහන්නේ ඒ වගේ දැලි නූල් ගහනවා මේක බෙදලා කොටස් කරලා දැන් බලන්න රෙද්ද කොච්චර අපිරිසුදු වෙනවද කියලා බිම එලලා ඒ වගේම කූඤ්ඤ හතරක් ගහලා දැන් දැලි නූල් ගහනවා ඊට පස්සේ දැලි පිහියක් අරගෙන කොනකින් අර නූලක කොනකින් පොඩ්ඩක් කපලා දෙපැත්තට අදිනවා කෙලවරටම ඉරිලා යන්නේ මේ කෙනා මේක දැන් බලාගෙන ඉන්නවා මෙච්චර පරිස්සමෙන් ආරක්ෂා කරපු රෙදිකඩ. මේ දැලි නූල් ගහනවා දකිනකොට දැලි නූල් වැඩි වැඩි මේක අපිරිසුදු වෙනවා දකිනකොට කෑලි කෑලි වලට කැඩෙනවා දකිනකොට මෙයාගේ හිතට පුදුම සතුටක් ඇති වෙන්නේ. ඉස්සෙල්ලා කුණු බිඳක් ගෑවුනා නම් එයාගේ හිතට ලොකු දුකක් ඇති වෙනවා. දැන් එයාට ලොකු සතුටක්. එයා හිතනවා මේ සිවුරක් හදන්නනේ හදන්නේ අද මම පූජා කළ මේ රෙද්ද හෙට චීවරයක් බවට පත් වෙනවා. මගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ සිවුර හෙට පොරවගෙන සිල්වත්ව ගුණවත්ව නිවන් මඟ ගමන් කරනවා. උන්වහන්සේ සසරින් මිදෙන්න මහන්සි ගන්නවා මේ සිවුර පොරවගෙන. එහෙම හිතනකොට පුදුම සතුටක් මෙයාගේ හිතට දැනෙනවා. අන්න ඒ වගේ තමයි භාවනා කරන්න ඉස්සෙල්ලා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජ කළාම ධර්මයට ජීවිතය පූජ කළාම සංඝ රත්ණයට ජීවිතය පූජ කළාම තමන්ට භාවනා කරනකොට දනිස් රිදෙනවා කොන්ද රිදෙනවා අත්පා රිදෙනවා මේ රිදෙනකොට යාට හිතෙනවා මේ ශරීරේ මට අයිති නෑනේ මං වාඩි උනේම මුළු හදවතින්ම ත්‍රිවිධ රත්ණයට මේ ශරීරේ පූජා කළානේ. ඉතින් ත්‍රිවිධ රත්ණයටයි දැන් මේ කයිති මා මේව ගණන් ගත යුතු නෑ කියලා අර වේදනා ඉවසන්න පුළුවන් මහා පුදුම ශක්තියක් ධෛර්යයක් මේ ත්‍රිවිධ රත්ණයට ජීවිතේ පූජා කිරීම තුලින් ලැබෙනවා. ඒකයි ජීවිතේ පූජා කරන්නේ. ඊට පස්සේ මෛත්‍රී වඩන්න ඕනි ටික වෙලාවක්. එතකොට තමන් භාවනා කරන කාලය තුල ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ගහන්න මරා ගන්න හිතෙන්නේ භාවනා කරන වෙලාවේදී. ඒ වුණාට අතපය රිදුනත් ඒකට කේන්තියන අකමැත්තක් ඇති වෙනවා. පොඩි ශබ්දයක් ඇහුණත් ළඟ ඉන්න කෙනෙක් පොඩ්ඩක් දැඟලුවත් ඒවා පොඩි පොඩි එපා වීම වෙනවා. පුංචි පුංචි අකමැතිතා එනවා. බල්ලෙක් බුරුන ඇහුණත් ආන් ඒවත් දේශය ඒත් කේන්තිය අන්නේ ස්වභාවය අඩු වෙනවා මේ ටිකක් හරි මෛත්‍රී වඩලා භාවනා කරන්න ආරම්භ කළාම ඊළඟට ඊට පස්සේ කෙටියෙන් හරේ ශරීරයේ තියෙන පිළිකුල් බව මෙනෙහි කරන්න ඕනේ. එහෙම පිළිකුල් බව මෙනෙහි කරනකොට ඔබට පුළුවන් වෙනවා මේ භාවනා කරන කාලය තුල රාගයෙන් නැත්තම් ආසාවෙන් අධික පීඩාවන්ටපත් වෙන්නේ නැතුව ඊටාම හොඳින් මේ භාවනා කරන කාලය ගත කරන්න. ඊට පස්සේ කල යුත්තේ මරණ සතිය මෙනෙහි කිරීමයි. ජීවිතය අනියතයි මරණය නියතයි කියලාවත් කෙටියෙන් කීප වතාවක් ඒ විදිහටවත් මරණය ගැන මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඔබ තුල වීරිය වැඩෙනවා. ඊට පස්සේ තමයි ඔබ කැමැති භාවනා මානසිකාරයකට ඔබේ හිත යොමු කරන්නට ඕනේ. ඔන්න ඔය විදිහට භාවනාවක් කරනකොට ඒකට මූලික පසුබිම සකස් කරගන්නට ඕනිමයි. ඒ කියන්නේ දවසක හතර පස්සරයක් භාවනා කරන කෙනෙක් හතර පස්සරයක් පූර්වක්‍ෘත්‍ය කරන්න ඕනි නැහැ. දවසකට උදේ වගේ හරි එක සැරයක් ඉස්සෙල්ලම් භාවනා කරන වාරෙදී ඔය කියපු පූර්වක්‍ෘත්‍ය කිරීම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ අපි වාඩි වෙන්නට ඕනි මේ මේක කටයුතු ටික සම්පූර්ණේ කරලා භාවනා කිරීම පිණිස වාඩි වෙන්නට ඕනි. වාඩි වෙනකොට වාඩි වෙන්න ඕනි තමන්ගේ කොන්ද ඍජුව තබාගෙන උජුං කායං පනිදාය කියලා වදාලා උඩුකය ඍජුව තබාගෙන ඊළඟ පාද දෙක Tamanට පුළුවන් විදිහට අපි අර කියන්නේ ආහාර මිනිය ගොතාගෙන වාඩි වෙනවා කියනවා. ඒ විතර අර්ධ පරියංකය, බද්ද පරියංකය Tamanට පුළුවන් විදිහට කමක් නැහැ. බිම වාඩි වෙන්න බැයි නම් පුංචි පුටුවක වාඩි වුණත් කමක් නැහැ. කකුල් දෙක පහළට දාලා කොන්ද ඍජුව තියාගන්න. ඊට පස්සේ අත් දෙක Tamanට පහසුම විදිහකින් තබා ගන්න. ගොඩාක්ම හොඳයි වම් අත මත දකුණු අත තබන්න පුළුවන් නම් ඒ දකුණු අත තබා ගැනීමෙදිත් මේ විදිහට ඇඟිලි දෙක මහපට ඇඟිලි දෙක එකට හිටින විදිහට මෙහෙම තුඩු දෙක එකට ගෑවෙන විදිහට තබා ගැනීම ගොඩාක්ම වැදගත් වෙනවා. එහෙම තියාගත්තෙම නැහැ කියලා කමන්නේ නැහැ. පුළුවන් විදිහට අත් දෙක තියාගන්න පුළුවන්. ඊට පස්සේ තමන් ඉගෙනගත්ත මෛත්‍රී භාවනාව හරි ආනාපාන සතිය හරේ වෙනත් භාවනාවක් කරේ ඒ පුරුදු කරන භාවනා කමටහනක් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්නේ කොහොමද? ඒ භාවනා කමටහන මෙනෙහි කරන්නට ඕනේ කාරණා හතරක් මුල් කරගෙන. පළවෙනි එක තමයි ඊ타ම කැමැත්තෙන් යුතුව භාවනා අරමුණ මෙනෙහි කරන්නට ඕනේ. ඒකට කියන වචනයක් චන්දං උප්පාදෙත්වා කියලා. කැමැත්ත උපදවාගෙන භාවනා අරමුණ මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට භාවනා අරමුණ මෙනෙහි කරනකොට ආවට ගියාට නැතුව වීරයෙන් යුතුව මෙනෙහි කරන්න ඕනේ. ඒකට වචනයක් කියනවා විරියං උප්පාදෙත්වා කියලා. වීරිය උපදවාගෙන මෙනෙහි කරන්න ඕනේ. වීරයෙන් මෙනෙහි කරනවා කියලා කියන්නේ දැන් අපි හිතමු අපි හිතනවා හුස්ම වලට හිත යොමු කළා ආස්වාස ප්‍රස්වාස කියලා. අපිට කොහේ නිකම්ම හිතන්නත් පුළුවන් ඔහේ ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කියලා. ඒක වීරිය නෑ. ටික වෙලාවක් එහෙම හිත හිතා ඉන්නකොට නිකම්ම නිදිමත එනවා. එහෙම නැතුව ආස්වාස කියලා අර අකුරක් ගානේ කියවෙන්න වගේ අකුර අකුර වෙන් කළා කියවෙන්න වගේ මෙනෙහි කළොත් එහෙම අන්න වචනේ තුල වීරිය තියෙනවා. එතකොට හිත වෙන අරමුණකට යන්නේ නැහැ. හිත ඒක තුල තැම්පත් වෙනවා. අන්න ඒ විදිහට විරියං උපාදෙත්වා වීරිය උපදවල මෙනෙහි කරන්න ඕනි භාවනා අරමුණ. ඊළඟට දේශනා කළා ඒ විතරක් මදි චිත්තං උපාදෙත්වා මනසිකරෝති. චිත්තං උපාදෙත්වා මනසිකරෝති කියලා කියන්නේ චිත්තං කියලා හඳුන්වන්නේ මෙතන සිත. සිත කියලා විශේෂයෙන් සලකන්නේ අදිෂ්ඨානය. අදිෂ්ඨානය පෙරටු කරගෙන මෙනෙහි කරන්නට ඕනි භාවනා අරමුණ. කුමක්ද අදිෂ්ඨානේ විය යුත්තේ? ඒ තමයි ඒකෙදි වචනයක් ගානේ අදිෂ්ඨානය හිතට ගන්න ඕනි නැහැ. අදිෂ්ඨානය මුලින්ම ආරම්භ කරන්නට ඕනි. ඒ තමයි නිවන පිණිස. මේ නිවන් දැකීම තමයි අදිස්ථානයේ ඉලක්කය. අරිහත්ත්වය ලැබීම. ඒ අදිස්ථාණයෙන් යුතුව තමයි භාවන අරමුණ මෙනෙහි කරන්න ඕනි. චිත්තං උප්පාදෙත්වා කියලා ඒ සඳහන් කළා. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා භාවනා අරමුණ මෙනෙහි කරන්නට ඕනේ විමංසං උප්පාදෙත්වා විමංසං උප්පාදෙත්වා කියලා කියන්නේ නුවණින් යුතුවයි මෙනෙහි කරන්න ඕනේ. හොඳ සිහියෙන් හොඳ නුවණින් යුතුව භාවනා අරමුණ මෙනෙහි කරන්න ඕනේ අපට ගියාට නැතුව. මොකද නුවණින් තොරව මෙනෙහි කරගෙන ගියොත් තමන්ගේ හිත එක එක අරමුණු වලට යන්න පුළුවන්. තමන්ට දැනෙන්නේවත් නැහැ අරමුණකට හිත යනවා කියලා. ඔහේ වෙන දේවල් කල්පනා කර කර ඉඳලා ගොඩක් වෙලා ගිහිල්ලා ආයෙත් භාවනා අරමුණට හිත පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. බලන්න එතකොට භාවනා අරමුණ මෙනෙහි කලන්ඩ ඕනි ආකාර ටික පළවෙනි එක මොකද්ද? චන්දං උප්පාදෙත්වා කැමැත්ත ඇති කරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට විරියං උප්පාදෙත්වා වීරියෙන් යුතුව අරමුණ මෙනෙහි කරන්න ඕනේ. චිත්තං උප්පාදෙත්වා අදිස්ථාණයෙන් නිවන් දකින අදහසින් ඕනි භාවනා කරන්න. විමංසං උප්පාදෙත්වා නුවණින් යුතුව ඕනි භාවනා අරමුණ මෙනෙහි කරන්න. ඉතින් මෙහෙම මෙනෙහි කරමින් ඉන්නකොට එයාගේ හිතට කෙලෙස් එන්න පටන් ගන්නවා. මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයට මෙනෙහි කළත් සමහරට කැමතිනම් මේ ක්‍රම හතරම නැතු එකකින් විතරක් මෙනෙහි කරන්නත් පුළුවන් කැමැත්තෙන් විතරක් මෙනෙහි කරන්නත් පුළුවන්. අපි කැමැත්තෙන් විතරක් මෙනෙහි කරන එක ගම්මු. ඔන්න කැමැත්ත උපදවාගෙන භාවනා අරමුණ මෙනෙහි කරමින් ඉන්නවා. මෙනෙහි කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? මේ ළඟදිත් මම ධර්මදේශනාවකදී පැහැදිලි කරලා දුන්න මේ කාරණාව. නමුත් නැවත ප්‍රකාශ කිරීම වටිනවා. නැවතත් අහලා තවත් හොඳින් තේරුම් ගන්න. <clears throat> ලීනාකාරෝ චිත්තං ඔක්කමති. මේ කැමැත්තෙන් යුතුව භාවනාරමුණ මෙනෙහි කරගෙන ඉන්නකොට එයාගේ හිත තුළ හීන වීරය හට ගන්නවා. අර භාවනා කරන්න තිබිච්ච වීරය එයා තුළ නැති වෙලා යනවා. බලන්න ඔබ ටිකක් භාවනා කරන්න පටන් ගත්තාම මොකද වෙන්නේ කියලා. ටිකක් වෙලා යනකොට ඔබට මුල් කාලේ හිතෙනවා දැන් ඇති භාවනා කළා. නැගිටින්න හිතෙනවා. මේ ලස්සනට පිළිමි වගේ ඉඳගත්ත මිනිස්සයා ටිකක් වෙලා ගිහිල්ලා කකුල දිග අරිනවා. වන්න මේ කුසීත බව ඇති වෙලා අත් දෙක දිග හරිනවා. සමහර අයට ටිකක් මාන්නේ වැඩි. කවුරු හරි ඉන්නවා නම් එහෙම දිග අරින්නේ නැහැ. එයාට ලැජ්ජාවක් වගේනේ. මොකද කරන්නේ? හිමීන් සැරේ එහෙට මෙහෙට කරනවා කකුල් අතපය පොඩ පොඩ වෙනස් කරනවා කාටවත් දැනෙන්නේ තේරෙන්නේ පෙනෙන්නේ නැතුව. ඒ කරන්නේ ත්‍රියව වෙනස් කරන එකම තමයි. මොකද හේතුව ලීනාකාරෝ ඔක්කමති. අර හීන වීරය ඇති වෙලා යා තුල අර භාවනා කරන් පටන් ගත්ත වීරය නැති වෙලා ගිහිල්ලා දැන් යා තුල හීන වීරය ඇති වෙලා දැන් යා මොකද්ද කරන්න ඕනි ධර්මයේ සඳහන් වෙනවා ලීනාකාරං මේ ඔක්කමන්තෝති ඤත්වා මගේ හිත තුල හීන වීරය ලිහිල් වීරය හටගත්තා කියලා එයා දැනගන්නට ඕනේ. දැනීමෙන් විතරක් නතර වෙන්නේ නැතුව ලිහිල් වීරය ලිහිල් වීරය කියලා කීප වතාවක් මෙනෙහි කරනවා නම් ගොඩක් වටිනවා. ලිහිල් වීරය ලිහිල් වීරය කියලා මෙනෙහි කරනවා නම් වටිනවා. එහෙම මෙනෙහි කරලා හිටන් ඊට පස්සේ ආයමත් භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා අරමුණ මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට සමහර විට ඊටාම හොඳට අරමුණ මෙනෙහි කරගෙන යන්න පුළුවන් වෙයි. එහෙම උනොත් ගොඩක්ම හොඳයි. බැරි වුණොතින් එහෙම බුදුරජාණන් වහන්සේ ඔබට කියනවා කරන්න තියෙන දේ. ඒ මොකද්ද? අපාය බයේන චිත්තං තජ්ජෙත්වා කියලා. උන්වහන්සේ කියනවා අපාය ගැන හිතලා සිතට තර්ජණය කරන්න සිත බයටපත් කරන්න කියලා. ඒ කියන්නේ මේ විදිහට ලිහිල් වීරයක් කළොත් කුසීත වීරයක් කළොත් මට මේ ජීවිතේ අපාය යන කෙලෙස් ටිකවත් නැති කරගන්න බැරි වෙලා යනවා. අපායන රාග දේශ මෝහ කියලා කෙලෙස් තියෙනවා. මේ ශාසනයේ මූලික පරමාර්ථය අපායන කෙලෙස් ටික නැති කරලා අපායන් නැති කෙනෙක් වෙන එක. ඉතින් මට මේ අපායට යන්න හේතු වෙන කෙලෙස් ටිකවත් නැති කරගන්න බැරි වෙලා යනවා. එහෙමනම් මම මැරිලා හිටන් අපාය උපදින්න පුළුවන්. අපාය ඉපදුනොත් අවේචියේ ඉපදෙන්න පුළුවන්. ලෝකුඹු නිරයේ උපදින්න පුළුවන්. පැහෙන අසූචි විතරක් තියෙන ගූත නරකයේ ඉපදිලා අවුරුදු 35000ක් පැසිපැසි යටට යනවා උඩට යනවා හරස් අතට යනවා මේ නිරේ ඉපදෙන්න පුළුවන් ඒ වගේම තව තියෙනවා අප්‍රමාණ නිරේවල් ටිකක් ඉතින් මේ නිරේවල් ගැන විස්තර අපිට කියන්න කාලයක් නැහැ. ඒ නිරේවල් වල ඉපදෙන්න පුළුවන් මේ විදියට හීන නිරය මේ හීන වීරය කළොතින් එහෙම කියලා තමන්ගේ හිත බයටපත් කරන්නට ඕනේ. ඊට පස්සේ තමයි භාවනා අරමුණ මෙනෙහි කරන්න පටන් ගන්නෙ. මේ බුද්ධ ශාසනයේ වැද්දෙක් මහාන වුණා. එයා මහාන වුණේ ඒ වැද්දට රහතන් වහන්සේ කෙනෙක් කිව්වා ඒ වැද්ද සතුන් මරමරා ඉනකොට අධික වතුර පිපාසයක් ඇදුනා. එයා ආරණ්‍යට ආවා කැලේ මැද තිබිච්ච. කල 60ක් කැරලා බැලුව වතුර තියෙනවද කියලා නෑ. එයාගේ කර්මයට වතුර පෙනිලා නෑ කල 60ෙන් වතුර තිබිලා. ඉතින් රහතන් වහන්සේලාට නිදා ගන්න කියලා හිටන් වතුර පෙව්වා. පුදුම පිපාසයක් යාගේ පිපාසය සංසිඳුනේ නෑ. ඉතින් ඊට පස්සේ රහතන් වහන්සේලක ඔයා දැනටත් പ്രേතෙක් වගේ කියලා. පිපාස සංසිඳෙන්නේ අපි මෙච්චර උතර පොලත්. ඔයා මැරිලත් പ്രേත ලෝක යන්නේ. අනේ ස්වාමීනි මාව බේර ගන්න කියලා කිව්වා. උන්වහන්සේලක මේ අපාය ගැන තේරුම් අරගෙන පැවිදි වෙලා භාවනා කරන්න. මෙයා අහනවා අපාය මොන වගේද කියලා. අපාය උන්වහන්සේ කෝ විශාල අමුම අමු දර ගොඩක් ගොඩ ගහන්න කියලා. දොලක. වතුර පාරක දර ගොඩක් ගොඩ ගහන්න කියලා. ඉතින් මෙයා ගොඩ ගැහුව අමු දර ගොඩක්. මේ රහතන් වහන්සේ කෙනෙක් එක පුංචි ගිනි පොකුරක් ගත්ත අපායෙන් ඉරිදි බලෙන් අරගෙන මේ අමු විශාල දර ගොඩේ තිබ්බ යා දවසක් මේකතු කරපු. එක පාරටම අලුත් නැති වෙලා ගියා. එච්චර ඉක්මනින් ඇවිල්ලා ගියා. ඉතින් එයා එදා තේරුම් ගත්ත මේ අපායේ ගිනිදැල් කොච්චරද කියලා. අන්න අපාය බයෙන් සිත බයටපත් කරගෙන යා භාවනා කළා මාර්ගඵල අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් අපේ උනත් මේ හීන වීරය ඇති වෙලාවේදී අපාය ගැන සිහි කළා සිත බයටපත් කරගන්නට ඕනේ. බයටපත් කරගෙන භාවනා කරන්න පටන් ගන්නවා අන්න එතකොට ආයමත් භාවනා කරන්න කමටහන මෙනෙහි කරන්න පුළුවන්. ආයමත් බැරි වෙලාවත් හීන වීරිය ඇති වුණොත් එහෙම ආයමත් අපාය බය මෙනෙහි කරලා ආයෙත් භාවනා කරන්නට ඕනේ. ඒ විදිහට හීන වීරිය ජය ගන්නවා. ඒ පළවෙනි ක්‍රමය අපි තේරුම් ගන්න ඕනේ භාවනා කිරීමේදී. තවදුරටත් අපි භාවනා කරනකොට අපි ගමු කැමැත්ත උපදවාගෙන හරි, වීරිය උපදවාගෙන හරි, අදිෂ්ඨානෙ උපදවාගෙන හරි නුවණින් විමසීම නුවණ උපකාර කරගෙන හරි අපි භාවනා කමටහන මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙනෙහි කරමින් ඉන්නකොට අපේ හිත තුල ඇතිවෙනවා චිත්තං නිද්දං ඔක්කමති. සිත තුල නිදිමත බැස ගන්නවා. නිදිමත හිත තුල බැස ගන්නවා. ඒ කියන්නේ අපිට නිින්ද යනවා. ඉතින් මේ නිදිමත ආවතෙන් හිත තුළ මොකද කරන්න ඕනේ? Taman ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ <clears throat> නිදිමත ඇති වුණා කියලා. නුවණින් දැනගන්න තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට ධර්ම ශ්‍රවණය කරනාට මේ නිදිමත ඇති වුණා කියන කාරණාව කියන කොටත් නිදිමත ඇති වෙලා වෙනව ඉන්නවෙන්නත් පුළුවන්. නුවණින් දැනගන්න ඕනේ. නුවණින් දැනගෙන පුළුවන් නම් මෙනෙහි කරන්නත් පුළුවන් තීන මිද්දය තීන මිද්දය කියලා දෙතුන් වරක් සිහි කැඳවා ගන්න පුළුවන්. ඒ සිහි කැඳවීම හරිම වටිනවා. එතකොට Taman දන්නවනේ Tamanට තීන මිද්ද ඇති වුණා කියලා. නැත්තම් නිදාගෙන හැරි එකපාරටම භාවනා කරන්න ගත්තාම නිකන් අහසින් වැටුණා වගේ ඒක හරියට පිළිහිටන්න නැති වෙන්න පුළුවන්. ඒකෙන් සාර තීන මිද්දය තීන මිද්දය කියලා මෙනෙහි කරලා එහෙන් භාවනාවට වාඩි වෙන එක භාවනා ඒ කියන්නේ භාවනාව ආයෙත් පටන් ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් එහෙම මෙනෙහි කළ භාවනා අරමුණ මෙනෙහි කරගෙන යනවා. එහෙම කරනකොට හිත තැම්පත් වෙනවා නම් හොඳයි. ආය ආය නිදිමත් වෙනවා නම් එහෙම කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අරමුණ වෙනස් කරන්න. ඒ කියන්නේ තමන් වඩමින් ඉන්න භාවනා ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා මේ මොහොතේ. මෛත්‍රී නම් කරගෙන හිටියේ මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන් නවත්තනවා. නැගිටින්නේ නැහැ හැබැයි ඒ විදිහටම ඉඳගෙන ආය බුදු ගුණ භාවනාව හරි වෙන භාවනාවක් හරි කරන්න පටන් ගන්නවා. අරමුණ මෙනෙහි වෙනස් කරන්න ඕනේ. අරමුණ වෙනස් කරලා භාවනා කරගෙන භාවනා කරලා බලනවා. බැරි වුණොතින් ආයමත් අරමුණ වෙනස් කළත් නිදිමත ඇවිල්ලා ඔබේ හිත වසා ගන්නවා නම් ඔබේ හිතට බැස ගන්නව නම් නිදිමත ආයමත් වෙනව නම් ඔබ ඊළඟට කළ යුතු දේ තමයි සිහියෙන් ඉරියව්ව වෙනස් කිරීම. අන දැන් ඉරියව් වෙනස් කරන්න අවස්ථාවක් තියෙනවා. කැක්කුම හැදුනට ඉරියව් වෙනස් කරන්න බෑ. කැක්කුම හැදුනා කියලා ඉරියව් වෙනස් කරන්න ගියොත් භාවනා කරන එක කැඩිලා යනවා. අද විනාඩි 10කින් ඉරියව් වෙනස් කළොත් හෙට විනාඩි 9කින් ඉරියව් කැක්කුම හැදෙන්නේ. තව ටික දවසක් යනකොට ඉතින් ඉඳගත් හැටියෙම නැගිටිනවා අනිත් පැත්තට. ඒසා කැක්කමට ඉරියව් වෙනස් කරලා බෑ. කැක්කම දරාගෙන ඉන්න පුරුදු කරන්න ඕනේ. ඉතින් ඔන්න ඉරියව් වෙනස් කරන්න ඔබට අයිතියක් තියෙනවා බුදුදහමෙන් නිදිමත ආවොතින්. මුලින්ම භාවනා අරමුණ වෙනස් කළා භාවනා කරන්න පටන් ගත්ත වෙන භාවනා ක්‍රමයක් ඒත් නිදිමතයි ඉරියව් වෙනස් කළා. ඉරියව් වෙනස් කරලා ඉඳගෙනත් භාවනා කරනවා. හැබැයි හොඳ සිහියෙන් කලබලෙන් නෙමෙයි. කකුල දිගහරිනවා නම් දිගහරින්නේ කකුල දිගහරිනවා කකුල දිගහරිනවා කියලා දකිමින් මෙනෙහි කරමින් කකුල දිගහැරෙනට හිතින් බලමින් දිගහරින්නේ. බන්න කොච්චර සිහියක් වැඩෙනවද කියලා එතකොට එහෙම ඉරියව් වෙනස් කරනවා. ඉරියව්ව වෙනස් කළත් නිදිමතයි නම් ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා නැගිටිනවා. නැගිටලා හිටන් ජලයෙන් මූණ සෝදා ගන්න කියලා උන්වහන්සේ වදාලා. වතුර ටිකක් අරගෙන හොඳට මූණ සෝදා ගන්න. මූණ සෝදගෙන ඒකත් හොඳ සිහියෙන් යුතුව කරන්න ඕනේ. අර එකපාරට දුවලා ගිහිල්ලා ඉක්මනින් මූණ හොදන්න නැතුව හොඳ සිහියෙන් කල්පනාවෙන් මූණ සෝදන්න යනකොටත් හොඳ සිහියෙන් භාවනා අරමුණක් මෙනෙහි කරමින් ගිහිල්ලා හොඳ සිහියෙන් මූණ හොදන්න ඕනේ. මූණ විතරක් හොදලා මදි ඊළඟට කරන්න ඕනේ කන් දෙක අදින්න කන් කන්නේ ආකඩ්ඩිත්වා කියලා දේශනා කළා. කන් දෙක අදින්න ඕනි ඊළඟට. Tamangi කන් දෙක අදින්න ඕන ටිකක් රිදෙන්න. කන් දෙක ටිකක් රිදෙන්න ඇදලා දකුණු අතින් වම් අතේ උරහිසෙන් පහළ අර වම් අතේ බාහුව තදින් පිරිමදිනවා. ඊට පස්සේ වම් අතින් දකුණු අතේ බාහුව තදින් රිදෙන්න පිරිමදින්න කියලා කිව්වා. එහෙම පිරිමැදලා හිටන් ඊට පස්සේ වාඩි වෙලම ආයෙත් භාවනා කරන්න වාඩි වෙලා ඊළඟට උන්වහන්සේ සඳහන් කළා වාඩි වෙලා හිටන් ඊළඟට පගුණං ධම්මං සජ්ජායිත්වා තමන් ප්‍රගුණ කළා තියෙන ධර්මයක් ඉගෙනගෙන තියෙන ධර්මයක් සජ්ජායනා කරන්නට ඕනේ. ඒ කියන්නේ සූත්‍රයක් රතන සූත්‍රය හරි කරණීය මෙත්ත සූත්‍රය හරි වෙන දෙයක් හරි බුදු ගුණ හරි දහම් ගුණ හරි කැමති දෙයක් සජ්ජායනා කරන්නට ඕනේ. ඒ සජ්ජායනා කරලා ඊට පස්සේ තමයි භාවනා කරන්න පටන් ගන්නෙ. අන්න එතකොට හොඳට තීන මිද්දෙන් තොරව භාවනා කරගෙන යන්න පුළුවන් වෙනවා. තව ආයමත් භාවනා කරනකොට තීන මිද්දේ ඇති වුණොතින් ආයමත් ඔය විදිහටම කරන්න තියෙන්නේ. ඒ විදිහට කරලා තීන මිද්දේ ජය ගන්නවා. මේ විදිහට බොහෝ කීප සැරයක් කළත් බැරි නම් උට්ටාන සංඤ්ඤින් මානසිකත්වා කියලා උන්වහන්සේ වදාලා නැගිටින වෙලාව අදිස්ථාන කළා නිදියන්න කියලා. බැරිම නම් උන්වහන්සේ කිව්වේ නිදියන්න කියලා. කරන්න දෙයක් නැහැ. හැබැයි නිකම්ම නිදාගන්න කිව්වේ නැහැ. දකුණු පසින් දකුණු ඇලෙන් නිදියන්න කිව්වේ දකුණු අත ඔළුවේ ඔළුවට තියාගෙන ඊට පස්සේ දකුණු පාදයේ උඩ වම් පාදයේ තබාගෙන ඒ වගේම වම් අත ශරීරය දිගේ දිගු කළා තබලා සිහියෙන් නිදා ගන්න කිව්වේ වෙලාව නැගිටින වෙලාවක් අදිස්ථාන කරගෙන එහෙම නිදා ගන්න නිදාගෙන නැගිට්ට වෙලේ ඉඳන් ආමත් භාවනාවේ දෙන්න කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඉතින් ඔය වගේ භාවනා කරගෙන යනකොට අපිට තවත් බාධක එනවනේ. සමහර විට හිත විසිරෙන්න පුළුවන්. හිත විසිරුණොතින් කරන්න තියෙන්නේ අර වගේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ගුණ මෙනෙහි කරලා ඉවර වෙලා භාවනා කරන එක. මතක තියාගන්න අපිට විස්තර වශයෙන් කියන්න කාලය මදිනේ. ධර්මදේශනාවකදී ඔක්කොම ටික කියන්න බැහැනේ. හිත විසිරුණොතින් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරලා හිටන් ඒව සිංහලෙන් හිතලා ඊට පස්සේ ආයෙත් භාවනා කරන්න ඕනේ. හිත කාමයට බහුල විදිහට යන්න පටන් ගන්නවා නම් කාම සංකල්පනා හිතට එනවා නම් ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවට නිතර නිතර හිත යනවා නම් එහෙම ඒ වෙලාවේදී ආ දේව දූත සූත්‍රය කියලා තියෙනවා අපාය ගැන සඳහන් දේශනාවක්. මේ අපාය ගැන තියෙන සූත්‍රයක් ඉගෙනගෙන තිබිලා ඒක සිහි කරන්න ඕනි. උඹ මේ කාම සංකල්පනා හිත හිතා ඉන්නේ. මේ දේව දූත සූත්‍රයේ කියපු විදිහට අපාය දුක් විඳින්නද කියලා. ওই මජ්ක්‍ධිම නිකාය 3 කියන පොතේ තියෙන දේවදූත සූත්‍රය කොහොම හරි කියවන්න බොහොම සරලයි. තේරුම් ගන්න අමාරුනේ ලස්සන ගංගාවක් ගලනවා වගේ කතාවක් වගේ හොඳට කියලා මතක තියාගන්න දේවදු සූත්‍රය සිහි කරන්න ඕනේ. දේවදු සූත්‍රය සිහි කළා හිත බයටපත් කරගෙන ඒ ධර්ම මේ භාවනා කිරීම කරන්නට ඕනේ. ඉතින් අද අපි මෙපමණකින් ධර්ම දේශනාව නිමාවටපත් කරන්නට කල්පනා කරනවා. හෝරාවක් තරම් කාලයක් වෙන් වෙච්ච කාල පරිච්ඡේදය තුල පින්වත් හැමදෙනාම ඊ타ම සද්ධාවෙන් ගෞරවයෙන් මේ උතුම් සද්ධර්ම දේශනාවට සවන් දෙන්නේ ඉතින් හැමදෙනාම සවන් පත්වමාගෙන ධර්ම ශ්‍රවණය කළා මේ උත්තරීතර ධර්ම දේශනාවෙහි අග්‍රගණ්‍ය ධර්ම දානයෙහි දායකත්වයේ දරමින් දෙකටන කටුලන්ද අංක 226 ඒ සහන නිවසේ පදිංචි සුනිල් රාජපක්ෂ මැතිතුමන් MDM කුසුමලතා මහත්මිය සහ ජනිත් චාමිකර රාජපක්ෂ පුතණුවන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් ලොවටම අග්‍ර වූ ධර්ම දාණය ලබා දෙමින් මහානීය කුසලයක් සිදු කරගත් වග අපද පුණ්‍යානුමෝදනා වෙමින් ඊ타ම සතුටින් සිහිපත් කරවනු ලබනවා. ඔවුන් මේ උදාරතර පුණ්‍ය ධර්මය සිදු කොට මෙසේ ප්‍රාර්ථනා කරනවා මීට වර්ෂ 8කට පෙර මිය ගිය දොම්පේ කිඹුල්විල පදිංචිව සිටි ඇලිස් නෝනා වීරසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කරනවා අරනෝලිස් පෙරේරා පින්වත් පියතුමාණන්ට පින් අනුමෝදන් කරනවා දෙකටන නාමලුවේ පදිංචිව සිට මියගිය වෛද්‍යාචාර්ය MDP ප්‍රේමසිරි පියතුමාණන්ට පින් අනුමෝදන් කරනවා දෝන තෙරේසා පල්ලාවල පින්වත් මවුතුමියටත් පින් අනුමෝදන් කරනවා පැමිණ සහභාගි වෙන සියලු දෙනාම නමින් පරලෝ සපත් ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් දෙනවා අපේ මියගිය සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා සසර ගමන සුවපත් වේවා සසර දුකින් අත් මිදේවා උතුම් මජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ජනිච්ඡාමිකර රාජපක්ෂ පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු තෙරුවන් ගුණ බලෙන් දෙවි රැකවරණින් මෙපින් බලෙන් පෙරපස මෝරා වැඩෙන පුන්සඳ මඩලක්සේ දවසින් දවස නොනවති ගලන ගංගාවක්සේ දියුණුවෙන් දියුණුවටමපත් වේවා කියලා අපි සුභාසින්සන එක් කරනවා. ඒ වගේම ධර්මදේශක ආනන් වහන්සේටත් බෞද්ධයා නාලිකාවේ ගරු සභාපතිතුමන් ඒ වගේම මුළු ලෝකයටම කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේ කෙනෙක් වෙමින් සද්ධර්මයේ පතුරුවා හරින අප කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්මනාහිමිපාණන් වහන්සේටත් පූජනීය අමිතා දසසෙල් මෑණියන් වහන්සේටත් බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි කාර්ය මණ්ඩලයටත් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවසේ දීර්ඝායුෂ මෙසිතින් ප්‍රාර්ථනා කරනවා රටදය සමය බේරා ගැනීම පිණිස ඉදිරිපත් වී මියගිය රණවිරුවන්ට ආදර ගෞරවයෙන් පින්පෙත් අනුමෝදන් කරනවා එවාගේ මැදිරියට මේ මොහොතේ පැමිණ සිටින සියලු ඥාති හිත මිතුරන්ට පුණ්‍යානුමෝදනා කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායිද ප්‍රාර්ථනා කරනවා. දැනට අසනීපයෙන් පසුවන කඩවත මානෙල් පෙරේරා පින්වත් මෑණියන්ටත් මත්තේගොඩ චමරේ වික්‍රමරත්න සොහොයුරියටත් අනන්ත තෙරුවන් ගුණබලයෙන් වහ වහාම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා මෙසිත වඩනවා ඉතින් මෙවන් උදාරතර සත්පුරුෂ ප්‍රාර්ථනා සිත තුල දරාගෙන සිදු කරන ලද මේ උදාරතර කුසලානිසංස ධර්ම බලය පින්වත් සෑම දිනාටම මෙලව යහපත පිණිස වේවා පරලොව සුගතිය පිණිස වේවා මෙලොව ජයගෙන පරලොව ජයගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සියලු කෙලෙස් ජයගෙන නිර්වාණ අවබෝධය පිණිසත් උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා ච දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ට දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානිසංසය සෑම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස උපකාර වේවා සුවපත් වේවා සුවපත් වේවා